දේශනාව පිළිපැතින බලාපොරොත්තු වෙන නමුත් ඒ සාමි දේශනාව ඇසෙන්නේ තමාගේ ප්‍රඥාව මාත්‍රමට අනුව විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සියලුම සංස්කාර අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක මේ දන්නා කරුණ. මේ මේක අපි අහලා තිබුණාට මේ සංස්කාර කියන එක පිළිබඳව ඒ සංස්කාර කවරද්ද කියන කරුණක් පිළිබඳ තේරුමක් ඇතුව ඒ සංස්කාර අනුමුණ කරමින් භාවනා කරන අය ධර්ම දෙකෙන් සලකනවා. ඒක නිසා මේ සංස්කාර අනුමුණ කරමින් භාවනා කරනවා. නිවන් පිටපත් කරගත යුතු ආකාරය හැකි ආකාරය එතුමින් ප්‍රකාශ කරන්නේ. සංස්කාර කියන වචනේ සාමාන්‍ය අදහස හේතුන් හටගත් ධර්මතාව කියන එකයි. ඒකෝට මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම හේතුන් හටගත් දේවල් නිසා සෑම දෙයකටම සංස්කාර කියන වචනේ ප්‍රකාශ කියන්න පුළුවන්. ඒක නිසා මේ මේ ලෝකේ දෙන සෑම දෙයක්ම සංස්කාර වශයෙන් ඉස්සෙල්ලා භාවනාවෙන් අවබෝධ කරගන්න ඕනේ. එක එකක් අරගෙන අරගෙන මේවා සංස්කාර සංස්කාර කියන්නේ හේතුන් හටගත් ධර්ම මේවා මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මම හෝ මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් මේකේ නැහැ නේද කියන අවබෝධය තමා විසින්ම ඇති කරගත යුතුයි. මේක සිතනවා නෙවෙයි අවබෝධය ඇති කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් වශයෙන් කතා කරනවා නම් ওই බුදුරජාණන් වහන්සේ බුද්ධ සම්දේශකයේ විස්තර කරන විට සතරසුබ්බතහන් සූත්‍රයේදී දුක්ඛ සමුදය සත්‍ය ඇති වෙන ස්ථාන 60ක් දක්වලා තියෙනවා. මේ 60ම පිළිබඳවම ඒ දුක්ඛ සමුදය සත්‍ය පහළවන්නේ ඒවා සංස්කාර වශයෙන් තේරුම් ගන්නට නැහැ කියලා නිසා. ඒවා හුදු සංස්කාර ධර්ම වශයෙන් අවබෝධ වෙනවා නම් ඒ කිසි තැනක දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා මේක පිළිබඳව සංදේශනයක් කියලා හිතලා අහදාන්න නැතුව පොඩින් ගන්න බලන්න. එතකොට තේරෙයි ඒකෙන් ගන්නත් පුළුවන් විශිෂ්ට ප්‍රතිඵලය කොහොමද කියලා. මේ තමන්ගේ ඇහැ සංස්කාර ධර්මයක්. ඒකෙන් හදවත් ක්‍රියාවක්. ඒක මම හෝ මගේ අය මට අය දෙයක් නෙවෙයි. මේක පොදු සංස්කාර ධර්මයක් කියලා තේරුම් ගන්න. ඇහැට පෙනෙන රූපයන් තාපරෝප තියෙනවා නම් මේ රූප ඔක්කොම සංස්කාර ධර්මයක්. එකක්වත් සමාවෝ සමාදාය දේවල් නෙවෙයි. ඒ නිසා පහළ වෙනවා නම් යම් කිසි චක්කඥානයක් ඒ රූප දැනීම පිළිබඳ සිත ඒකත් සංස්කාර ධර්මයක්. සමාහෝ සමායති කරගත් දෙයක් නෙවෙයි. ඒ වගේම ඒ චක්කු සංපස්සේ ඇති වෙනවා නම් ඒකත් සංස්කාර ධර්මයක්. ඒ චක්කු සංපස්සේ නිසා යම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් චක්කු සංපස්සේ වේදනාවක් මේ වේදනාව සංස්කාර ධර්මයක්. එතකොට මේ රූපේ පිළිබඳ යම් කිසි සංඥාවක් ඇති වෙනවා නම් ඒ රූප සංඥාවක් සංස්කාරයක්. ඒ පිළිබඳ යම් කිසි සංචේතනාවක් ඇති වෙනවා නම් ඒ රූප සංචේතනයන් ඒ කියන්නේම සංස්කාර ධර්ම. ඊළඟට රූපේ පිළිබඳ යම් කිසි විතර්ක පහළ වෙනවා. ඒ වගේම රූපය හා සම්බන්ධ විකාර ජනිත වෙනවා. මේ රූප විතක්ක රූප විචාර කියන දෙකත් සම්කර්ම සංස්කාර ධර්ම. එතකොට ඒ රූපය පිළිබඳ සංහාවක් ගැන තේරෙනවා නැත්නම් ඒ රූපය පිළිබඳ යම් ආකාර ගැටීමක් හෝ වෙනත් ක්ලේශ ධර්මයක් හෝ ජනිත වෙනවා මේ ශේලෝම දේවල් පොදු සංස්කාර ධර්ම පමණයි. ඒකට මෙතන මේ ඇහැ පිළිබඳව අපි කරුණු 10ක් ප්‍රකාශ කළා. මේ විදිහටම තමයි කන ගත්තා. මේ කන දේ සංස්කාර ධර්මයක්. ඒ වගේම ශබ්දයේ සංස්කාර ධර්මයක්. කනයි ශබ්දයේ ගැටීම නිසා පහළවන දැනීම සෝත විඥාන සංස්කාරය. ඒ වගේම තමයි සෝත සංපස්සේ සෝත සංපස්සය වේදනාව. මේවා මේ අපි විතරක් මේ සිදුනේ බෝධනේ කල්පනා කරන්නේ. මේවා මමය මට ඕන විදිහට තබා ගන්නට පුළුවන් ධර්මයේ මේවා මට සිදු වුණා ආදී වැරදි දෘෂ්ටිවල පිටලා අදහස් කරගෙන සිටින බැවින් මේවා පිළිබඳ ඇලීම් ගැටීම් බැඳීම් ආදී දේවල් අකුසල ධර්ම ජනිත වෙනවා සංසාරයේ දිග්ගැසීමට හේතු වෙන දුක්ඛ සමුදය සත්‍ය පහළ වෙනවා ඒක නිසා මේ දුක්ඛ සමුදය සත්‍ය පහළ වෙන ස්ථාන 60 තමයි අපි ප්‍රකාශ කරගෙන යන්නේ එතකොට ඒ කනට ශබ්දය ඇසීම නිසා ශබ්දය පිළිබඳ ඒක හඳුනා ගැනීම ශබ්ද සංඥා ඇති වෙනවා ඒ වගේම සබ්දේ පිළිබඳ සිතිවිලි ඇති වෙනවා. සබ්ද පංචේ නම් මේව හොඳ සිතිවිලි, මේව නරක සිතිවිලි. නැත්නම් අපිට සබ්දේ අරගෙන මේක අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි මේ සම්මේක සබ්දය, සබ්දය, සබ්දය කියන එක කොයි විදිහට සිතුවත් එතන සිතන්නේ සංස්කාර ධර්මයන්. ඊළඟට රූප ශබ්ද විචක්ක ශබ්ද විචාර සංස්කාර ඒ වගේම ශබ්ද තණ්හා ශබ්දේ පිළිබඳ යම් කිසි තණ්හාවක් යම් කිසි වෙනස් කෙලෙස් ධර්මයක් ඇති වෙනවනම් මේවා සංස්කාර ධර්මයි මේවා බලනකොට තේරුම් ගත යුතු ඉතා වැදගත් කාරණා තියෙනවා. දැන් උදාහරණයක් අපි කතා කරනවා නම් කන කියන්නේ සංස්කාර ධර්මයක් කියලා හිතනකොට මේ කන කියන්නේ සංස්කාර ධර්මයක් මේ කන කියලා හිතුවේ මේක සංස්කාර ධර්මයක් කියලා හිතුවේ සංස්කාර ධර්මයක්. එතකොට එතන මේ මම හිතුවා නැත්තම් මගේ ආත්මය හිතුවා මෙතන සත්‍යයක් හිතුවා පුද්ගලයක් හිතුවා කියන කතාව නැති වෙනවා. එතන කියන්නට බෑ. ඒක හරියට අවබෝධ වෙනකොට. ඒක නිසා ඒ හැම අවස්ථාවකදීම ඒ දකින සිතත් අවර ධර්මයක් දැක්කත් ඒ දකින සිතත් සුදු සංස්කාර ධර්මයක් කියන අවබෝධය ඇති කරගන්න ඕනේ. මේ විදිහට නාසය ගත්තත් නාසයට ගඳ සුවඳ ලැබීම නිසා යම් කෙසේ නාම සංස්කාර ධර්ම රාශියක් ජනිත වෙනවා නම් මේ සෑම දෙයක්ම සුදු සංස්කාර ධර්ම. ඒවා දකින දැනීම සංස්කාරය. ඒ වගේමයි දිවට රස ගැනීම නිසා පහළ වන සියලුම නාම ධර්ම. කයට යම් කිසි දෙයක් ස්පර්ශ වීම නිසා යම් කෙසේ කාය විඥානය දුක්ඛසගත සුඛසගත කාය විඥාන පහල වෙනවා නම් ඒ නිසා ජනිත වෙන සියලුම චිත්ත සංස්කාර ධර්ම ඔක්කොම හුදු සංස්කාර ධර්ම පමණක් එක අවබෝධ කරගන්න. මේ කයට විශේෂ අවධානයක් යොමු කරනවා කයට විශේෂයෙන්ම දුක් වේදනා ඇති වෙනවා. මේ යම් කිසි පොත්සබ්බයක් කය කියනවා කයට යම් කිසි දෙයක් ස්පර්ශ වෙනවා. අභ්‍යන්තරම රූප කොටසක් වෙන්නත් පුළුවන් වායෝ ධාතුවක් තේජෝ ධාතුවක් වෙන රූප කොටසක් වන්නත් පුළුවන් බාහිර දෙයක් වන්නත් පුළුවන් මේ කය සංස්කාර ධර්මයක් කයට ස්පර්ශ වෙන මේ පොට්ටබ්බ රූපයක් සංස්කාරයක් ඒක නිසා පහළ වෙන මේ කාය විඥානයේ සහිත ඒ පිළිබඳ පහළ වෙන සියලුම දැනීම් ඒ කියන්නේ මේක දුකක් මේක සැපක් ආදී වශයෙන් සිතන සිටිවිලි ඒක නැත්නම් පොත්සබ්බ සංඥා පොත්සබ්බ සංචේතනා ඒවා පිළිබඳ පහළ වෙන විතක්ක ਵਿਚාර ඒවා පිළිබඳ සංහාවක් ඇති වෙනවා නම් සමහර විට දුකක් ඇති වෙනකොට ඒ දුකට ගැටෙනවා නම් නැත්නම් ඒ දුක නැති කරගන්නට අපේක්ෂාවක් තියෙනවා නම් මම මේ දුක විඳිනවා මගේ මේ දුක කියන හැඟීමක් තියෙනවා නම් මේ ඔක්කොම ධර්මතාවයන් සියල්ලම එක පොදු වචනයකින් අපට හඳුන්වන්න පුළුවන් මේ සෑම ධර්මානුකූලයක් නෙවෙයි පොදු සංස්කාර ධර්ම පමණයි කියලා. මනසත් එහෙමයි මනසට හමුවන සියලුම ධර්ම. මනසකින් අපි මේ සෑම දෙයක්ම කරන්නේ හිතන්නේ. එතකොට මේ මනස සහ මනසින් අරමුණු වන සෑම ධර්මතාවයක්ම උදු සංස්කාර විනා මේ සත්‍යයක් පුද්ගලයක් නැති බව තේරුම් ගත යුතු වෙනවා. ඒ සෑම අවස්ථාවකදීම මේ සිතන ධර්මතාවයත් උදු සංස්කාරයක් කියන එක ඉතින් ඉතාමත්ම වැදගත්. ඊළඟට පංචස්කන්ධ ආරම්භ කරලා රූපස්කන්ධය තමන්ගේ සංස්කාර ධර්මයක්. වේදනා ස්කන්ධයේ සංස්කාර ධර්මයක්. ඒක සැප වේදනාව වෙන්න පුළුවන් දුක් වේදනාව වෙන්න පුළුවන් අදහස් වේදනාව වෙන්න පුළුවන් කවර වේදනාවක් ගත්තත් ඒක සංස්කාර ධර්ම. එහෙම සංඥාවක්ම රූප සංඥා, සබ්බ සංඥා, ගන්ධ සංඥා, පොත්සබ්බ ධම්ම සංඥා යන සියලුම සංඥා ස්කන්ධ ඔක්කොම සංස්කාර. ඒ වගේම සිතේ පාලන චිත්ත සංස්කාර මේ රූප වේදනා සංඥා සංස්කාර කියන දේ ඒ සංස්කාර ස්කන්ධය පොදු සංස්කාරමයි වෙන මොකක්වත් නෙවෙයි. විඥානස්කන්ධය සුදු සංස්කාරයක් මේ පංචස්කන්ධය අරගෙන මේ විදිහට මෙතන මේ පංචස්කන්ධය කියන්නේ සංස්කාරයක් මේක රූපස්කන්ධය දෙස බලන්න මේක රූපස්කන්ධය කියලා කියන්නේ සංස්කාරයක් නැත්නම් ඒ රූපස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතනවනම් ඒක සංස්කාරයක් අන්න ඒ විදිහට ඒ සිතන සිතෙවිල්ල බව සංස්කාර වශයෙන් දකින්නට ඕනේ මේ රූපේ තියෙන පඨවි ධාතුව කියනවනම් පඨවි ධාතුව සංස්කාරයක් පඨවි ධාතුව කියලා හිතන්නේ සංස්කාරයක් මේ රූපේ ආපෝ ධාතුව මේකයි තේජෝ ධාතුව මේකයි වායෝ ධාතුව මේකයි කියලා අපි වෙන වෙන වශයෙන් හඳුනා ගන්නවා නම් ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුත් වෙන වෙන වශයෙන්ම පවත්නා වූ සංස්කාර ධර්ම ඒවා හඳුනා ගන්න හඳුනා ගැනීමෙන් තමා හඳුනාගත්තා නෙවෙයි තමාගේ හඳුනා ගැනීමක් නෙවෙයි ඒ වස්තු දුනාම සංස්කාර ධර්ම මේ විදිහට බලන්නට පුරුදු වෙන්නට ඕනේ ඊළඟට මේ දැනුම පුළුල් කරනවා මේ ලෝකයේ සිටින සියලුම සත්‍යයන් කෙරේ. තමන්ගේ දුව වෙන්නට පුළුවන්, මව පියා තාත්තා සහෝදර සහෝදරියන්, නෑදෑ හිත මිත්‍ර කවරෙක් වෙන්නට කවරෙක් හෝ මේ ලෝකයේ යම්තාක් මිනිස්සු සිටිනවා නම් මේ සෑම මිනිසුන්ගෙම මේ නාම රූප ධර්මතා ඔක්කොම බුදු සංස්කාර කියන අවබෝධය ඇති කර ගන්නවා. මේක කියනකොට ඉතාම සරල කරුණක් වශයෙන් මේ අයට තේරෙන්නේ මේ වැටහෙන්නේ. නමුත් මේක භාවනාවෙන් අත්දකින්න එතකොට තමයි මම කියන්නේ මොකන්ද කියලා මේ අයට තේරුම් ගත හැකි වන්නේ. ඊළඟට සියලුම තීසංසගත සත්‍යය ගන්න. මේ තීසංගත සත්‍යය සියලුම දෙනා උදු සංස්කාර කොටවයි. ඒ වන මොකක්වත් නෙවෙයි. ඊළඟට සියලුම අමනුෂ්‍ය කොටසයන් ගන්න යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන්, පිසාචයන්, කුම්භාණ්ඩයන් ආදී විවිධ අමනුෂ්‍ය කොටස් දෙනවා. මේ සෑම අමනුෂ්‍ය කොටසයන්ම හුදු සංස්කාර ගොඩවල්. ඒගොල්ලන්ගේ රූපත් සංස්කාර, ඒගොල්ලන්ගේ වේදනා, සංඥා සංස්කාර, විඥාන මේ ඔක්කොම හුදු සංස්කාර ධර්ම පමණයි. මායя කියලා කෙනෙක් සිටිනවා අපි දන්නවා අපිට භාවනාවට පරිපූර්ණ කරන ඒ මාන දිව්‍ය පුත්‍රයා සංකේශයක් නෙවෙයි බුදු සංස්කාර ගොඩක් කියලා විශේෂයෙන්ම අවබෝධ ගන්නට ඕන. මේ අවබෝධය ලැබෙන විට මේ මාරුව දුරු බොහෝ දුරට අඩු කර ගන්නට ඒ අවබෝධය හේතු වෙන නිසා. එහෙම හිතන්න දෙවි කියලා කියවේ. එතකොට සීලුම දෙවිවරු මේ කොයි නමින් අපි දෙවියන් ගැහැඳෙන්නේවත් ආ මේ සංස්කාර ගොඩවල් හැර දෙවියෝ කියලා දෙයක් සත්‍ය වශයෙන් නැති බව තේරුම් ගැනීමයි අවශ්‍ය වන්නේ. ඒ වගේම සීලුම බ්‍රහ්මෝ කොම සංස්කාරය අපි හිතමුකෝ සිත විතරක් නැති කය විතරක් සිත නැති කය විතරක් තියෙන තැනක් තියෙනවා අනුන්‍ය අසංගතලයේ එතනක් තියෙන සංස්කාර ගොඩක් නැත්නම් අපි හිතමුකෝ කය නැතුව සිත විතරක් තියෙන බ්‍රහ්ම ලෝක හතරක් අරූපාවචක හතරක් තියෙන එතනක් තියෙන නාම සංස්කාර ගොඩක් මේ ලෝකේ යම්තා ජීවීන් සත්‍යෝ ජීව මනක් තියෙන සත්‍යෝ සිදී නම් මේ සෑම ජීව වස්තුවකම පවතින හුදු සංස්කාර ධර්ම පමණක් කියන අවබෝධය ඇති කර ගන්න ඕනේ මේ අවබෝධය ඇති කරගත්තාට පස්සේ මේ වල අජීවී වස්තු වලටත් ඒක පතුරවන්නට පුරුදු වෙන්න ඕනේ. මේ මහා පොත්තේ මහා පොත්තේ මත තියෙන ගස් කොළන්, ගෙවල් දොරවල්, යාන වාහන, මහා විශාල ගොඩනැගිලි, මහා සාගර ආදී යම්තා දේවල් තියෙනවා නම් මේ ඔක්කොම සංස්කාරයේ සංස්කාරයේ සංස්කාරයේ කියලා තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ. දිව්‍ය ලෝකේ ගත්තත් මේ දෙවියන් නෙවෙයි දිව්‍ය ලෝකේ ගත්තත් ඒ දිව්‍ය ලෝකයේ සංස්කාර අපි දෙවියන් සංස්කාර වශයෙන් කලින් සත්‍යව අනුව බලනකොට බැලුවා. දැන් මේ ලෝකයක් වශයෙන් බලනවා නම් අජීවත්වම් වශයෙන් බලනවා නම් සංස්කාර වශයෙන් දකින්න. භක්ම ලෝකේ ආරම්භකව ඒවත් උදු සංස්කාර ධර්ම වශයෙන් බලනවා. මෙහෙම බලනකොට Tamanට මුළු විශ්වයේම එකම සංස්කාර ධර්ම ගොඩක් විනා වෙන කිසිම දෙයක් නැති බවයි අවබෝධ වන්නේ. කිසිම දෙවියෙක්, කිසිම බ්‍රාහ්මණයෙක්, කිසිම මාරයෙක්, කිසිම අමනුෂ්‍යයෙක් මේ විදිහට අපි නොඑක ආකාරයෙන් සංඥා ධර්ම කතා කළාට මේ සෑම කියනම තියෙන්නේ බුදු සංස්කාර ධර්ම පමණයි කියන අවබෝධය පැහැදිලිවම තමන්ට ඇතිවන්නට ඕන. මෙන්න මේ අවබෝධය ඇති වෙනකොට බන නැති අජීවවත් වන දුක්ඛෝම ගත්තාට පස්සේ මේ මුළු විශ්වයම කියන්නේ බුදු සංස්කාර ගුලියක් සංස්කාර දෙන්නයක් කියන අවබෝධය තමාට ඇති වෙනවා. මේ අවබෝධය ඇති වෙනකොට මේ කිසිම තැනක කිසිම සත්‍යයක් දකින්නට නැහැ කිසිම දෙවියෙක් ප්‍රශ්නෙක් මාගේ දකින්නට නැහැ හුදු සංස්කාර ධර්ම ඔහි ඇති වෙනවා පවතිනවා නැතිව මේක හරියට පේනවා නම් මුළු ලෝකයම හරියට විශාල දූවිලි ගොඩක් වගේ තමයි තේරෙනවා මේ දෝවිලි පොඩි දෝවිලි එතන මෙතන වෙන කෑලික එහාට මෙහාට පාවි පාවි නැති නැති යනවා වගේ එතන මෙතන මේ සංස්කාර එතන මෙතන පිළිමිටි යනවා මේ හැම සංස්කාරයක්ම අනිත්‍යයි එකක්වත් නිත්‍ය නෙවෙයි. ඒතකොට මේවා සංස්කාර කියලා හිතියේ සංස්කාරයක්. මේවා දැන් අනිත්‍යයි කියලා දකින්නේ සංස්කාරයක් කියලා ඒක තේරුම් ගත යුතුයි. ඒක විශේෂයෙන්ම දත යුතු කරනවා. ඊළඟට මේ ඔක්කොම මේ ආකාරයෙන් අනිත්‍යයි මේවා හැම වෙලාවෙම පවතින ධර්ම නෙවෙයි කියලා අවබෝධ කරගෙන මේවා අනාත්මයි කියලා දකිනකොට මේ අනාත්මයි කියලා දකින්නේ මම නෙවෙයි අනාත්මයි කියලා අවබෝධ කරන අවබෝධයත් මගේ අවබෝධයක් නෙවෙයි ඒකත් පොදු සංස්කාර ධර්මයක් ඒකෙන් හටගන්නා ධර්මයක් පමණයි මෙන්න මේ විදිහට අවබෝධ කළාට පස්සේ Tamanට හොඳටම තේරෙනවා නම් මේ සියලුම සංස්කාර අනිත්‍යය මේ සියලුම සංස්කාර අනාත්මය කියලා මේදී මුළු ලෝකෙම තිස්සෝ කුහරයක් වගේ Tamanගේ සිත හිස් භාවයට පත්වන්නට පුළුවන්. එසේ නොවනවා නම් මේ සියලුම සංස්කාර දුකක් වශයෙන් තේරුම් ගන්න ඕනේ. සම්බ්බේ සංඛාරා දුක්ඛා. බුදුහාමුදුරේම දේශනා කළ තියෙන සියලුම සංස්කාරය දුකක්. මේ සියලුම සංස්කාර ලෝකේ යම්සා දේවල් තියෙනවා ඒ හැම එකක් තුළින්ම අපට දුකක් ඇති කර දෙන්නට පුළුවන් හැකියාව ඒ සංස්කාර තුළ තිබෙන බව අවබෝධ කරගන්නට ඕන. සීතල ගත්තත්, උෂ්ණේ ගත්තත්, වැස්ස ගත්තත්, අවුව ගත්තත් මේවා ස්වභාවික ධර්මතා ඔක්කොම සංස්කාර අර ජීවිපත්තුන් ගන්නකොට ඒ සියල්ලම ගන්නට ඕනේ. එතකොට මේ සෑම දෙයක් තුළින්ම දුකක් ගෙන දෙන්න පුළුවන්. වෙන දෙයක් තියා දූවිලි මාත්‍රයකින් පවා අපට විශාල දුකක් දෙන්න දෙන්නට පුළුවන්. ඕනෑම තිරසන් සතුලෙකුගෙන් අපිට දුක් ලැබෙන්නට පුළුවන්. ඕනෑම මිනිසෙකුගෙන් දුක් ලැබෙන්නට පුළුවන්. ඕනෑම දෙවියෙකුගෙන්, ඕනෑම මිනිසෙකුගෙන් ඒ දේව කෝප වෙලා, අමනුෂ්‍ය කෝප වෙලා නැත් ආකාර පීඩා ආදී පමණන මේ විදිහට විවිධ දුක් ගැට අපිට අපට අත්දකින්නට සිදු වෙනවා. මේ සෑම සංස්කාරයක්ම තුලින්ම අපට දුක් ලබා දෙන්නට පුළුවන් ශක්තිය ඒ සංස්කාර තුළ තිබෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න මුළු විශ්වයම එකම දුක්ඛ සත්‍යයක් වශයෙන්. එතකොට තේරෙන්න ඕන මේ විශ්වයම එකම දුක්ඛ සත්‍යයක් කියන. අර ජාතික දුක්ඛ, ජරා දුක්ඛ කියන කතාවට වඩා එහා තැනක් අපි මේ කතා කරන්නේ. එතකොට මුළු විශ්වයේ කොතනකවත් කිසිම සංස්කාරයක දුක්ඛ සත්‍යයෙන් තොර දුකක් නොවන සංස්කාරයක් දකින්නට Tamanට අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. සෑම සංස්කාරයක්ම දුකක් දුකක් දුකක් කියලා තේරෙනවා. මේ දුකක් කියලා හිතන්නේ සංස්කාරයක් තමා හිතනවා නෙවෙයි තමාගේ අවබෝධයක් නෙවෙයි මේකත් ඇතිලා පැවතිලා නැතිලා යනවා. ඒකට අර කලින් කියපු දෙයට අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැක්කා මේ විදිහට දුක් වශයෙන් දකිනවනම් සියලුම සංස්කාර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරුම් ගන්නට පුළුවන්. මේ සියලුම සංස්කාර දුකක් වශයෙන් තේරුම් ගත්තාට පස්සෙ තමාට තේරෙන්න තෝරන මේ සියලුම සංස්කාර දුකක් ගිය හැක්කේ මේ පංචස්කන්ධ ලෝකයේ පවතින නිසා පමණයි. ඒ කියන්නේ බාහිර සංස්කාර අපට දුකක් වන්නේ අපේ අභ්‍යන්තර පංචස්කන්ධ ධර්මතාවයන් පවතින නිසා. මේ පංචස්කන්ධ ධර්මතාවයන්ගේ විශේෂයෙන්ම මේ ජීවය අපේ ප්‍රාණය පවතින නිසා තමයි මේ ඔක්කොම දුක් හැට සම්පතුළු විඳින්න සිදුවෙලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් ප්‍රාණය නැති කරගත්තු සතෙක් ඉන්නවා නම් ප්‍රාණය නැති වෙච්ච සතෙක් ඉන්නවා නම් ඔහුට මේ ලෝකේ කිසිම දෙයකින් කිසිම දුකක් නැහැ. ඉතින් ඔහු නැවත ඉපදින්න නැත්නම් එතනින් මේ දුක ඉවරයි. නමුත් අර නැවත ඉපදෙන එක තමයි මෙතන තියෙන වරද. ඒක නිසා මේ මරණයට මෙහා යම්කිසි ජීවත් වීමේ ශක්තියක් තියෙනවා යම්කිසි සංස්කාරයක් තුළ විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුළ ඒක නිසා තමයි මේ දුක ඇතිවන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. දුක්ඛ සමුදය සත්‍යය මම කියවා දුක්ඛ සමුදය සත්‍ය ඇති වෙන ස්ථාන 60ක් බුදුහාමුදුරේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළා කියලා. ඇයි මේ දුක්ඛ සමුදය සත්‍ය ආකාරයෙන් ඇතිවන්නේ? මම කරුණ 10ක් පමණයි කිව්වේ. චක්ක විඥාන ආදී. ඇහැ මමයේ මගේ කියලා හිතනවා. මේවා සංස්කාර ධර්ම දෙවි කියන අවබෝධය නැහැ. සංස්කාර ධර්මයේ කියන අවබෝධය නැහැ. මේක මමයේ කියලා හිතනවා මේ මගේ කියලා හිතනවා ඒක නිසා ඒක පිළිබඳ ඇලීම් ඇති වෙනවා බැඳීම් ඇති වෙනවා නැත්නම් ගැටීම් ඇති වෙනවා ඒක උපාදාන කරනවා මේ නිසා ඒක තුළින් දුක සමුදය ජනිත වෙනවා මේක බුදු සංස්කාරය සංස්කාර සංස්කාර පාපී ඇති නැති යනවායි කියලා දක්නට පුළුවන් නම් ඒ ඇහැ තුලින් දුක්ඛ සමුදය ගලවන්නට හැකියාවක් නෑ. ඊට ඇහැට පෙනෙන රූප තියෙනවා. මේ රූප අරගත්තට පස්සේ මේ මම රූප බලනවා මමයි මේ රූප දකින්නේ. එහෙම අවබෝධයක් ඇතිවෙනවා. නැත්නම් මේක මගේ දෙයක් මම මගේ දුවේ මගේ පුතේ මගේ කාර් එකක් මගේ ගයක් මගේ ඇඟ මේ විදිහට එහෙම සිහිපත් කරන වැරදි දෘෂ්ටි කෝණයෙන් බලන නිසා තමයි ඒ වාතුලින් දුක් සංදේශක් හේගන්නේ. මේව ඔක්කොම සංස්කාරණ කිසිවක් නෙවෙයි කියන අවබෝධය තියෙනවා නම් ඒ රූප තුලින් දුක් සමුදය සත්‍ය ඇතිවන්නට හේතුවක් නෑ. ඇතිවන්නට හැකියාවක් නෑ. ඒ වගේමයි චක්ක චක්ක විඥාන, චක්ක සංපස්ස, චක්ක සංපස්සජ වේදනා ආදී. ඉතින් මේ රූපය ඇහැට දැක්කාට පස්සේ ඒ පිළිබඳ වේදනාවල්, සංඥාවල්, රූප සංඥාවන්, සංජේතනාවල් ආදී විවිධ ධර්ම තනාම් ධර්ම පහළ වෙනවා. මේ නාම ධර්ම මේ තමන් කියලා හිතනවා. තමන්ගේ කියලා හිතනවා. ඒක නිසා තමයි මේ නාම ධර්ම කෙරෙහි ඇලෙන්නේ, නාම ධර්ම කෙරෙහි ගැටෙන්නේ, නාම ධර්ම පිළිබඳව මේ නාම සංස්කාර ධර්ම කෙරෙහි අකුසල විතර්ක ජනිතවන්නේ. එතකොට ඒ තුනෙන් තමයි දුක්ඛ සමුදය සත්‍ය ගලා යන්නේ. එතකොට මේවා හැම එකක්ම පොදු සංස්කාර ධර්ම වෙනා මම හෝ මගේ ධර්ම නෙවෙයි හේතුන් නිසා ඇති වෙනවා හේතුන් නිසා නැති වෙනවා මේකනේ මේකේ තියෙන ක්‍රියාදාමය කියලා හරියට අවබෝධ කරගන්නට පුළුවන් නම් මේ ඇහැ හා සම්බන්ධව ඒ ස්ථාන 10ම කියන්නේ රූපය ඇහැ රූපේ දක් විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සේ වේදනා කියන පහයි රූප සංඥා රූප සංචේතනා තව දෙකක් රූප විතක්ක රූප විචාර තවත් දෙකක් රූප තණ්හා සහිත සියලුම ක්ලේශ ධර්ම මේවා ඒ 10 10ෙම කිසිම දුක්ඛ සමුදය සත්‍ය ජනිත වීමට හැකියාවක් නැහැ අපිට මේවා පිළිබඳ යථාභෝධය ඇති කරගෙන ඇතිවීම යථාභෝධයක් ඇති වෙලා ඒ තුලින් අපිට මේවා හුදු සංස්කාර ධර්ම විතරයි මේවා මම මගේ නෙවෙයි කියන අවබෝධය තියෙනවා මේ අවබෝධය නැති නිසා තමයි දුක්ඛ සමුදය සත්‍ය උතන ක්‍රියාත්මක වන්නේ ඒක නිසා අපි දුක්ඛ සම්දේශාදීතා ගැඹුරින් අවබෝධ කරගෙන ප්‍රහාණය කළ යුතු ධර්මතාවයක් ඔය පහළ පහළ මාර්ගඵලයකදී සෝවාන් ආදී මාර්ගඵලයකදී වාගේ නෙවෙයි ඊට කියන්නේ ඊට වඩා ගැඹුරු අවබෝධ ඒ පිළිබඳ ගැඹුරු මේ පැහැදිලි අවබෝධ ගැඹුරු අවබෝධ ලබන්නට ඕන. ඒක තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ නිසායි අපි මේ කතාව මේ විදිහට ප්‍රකාශ කරන්නේ. එතකොට අපි හිතමු කය ගත්තයි කියලා. තමන්ගේ කය මේක මමයි, මේක මගේ කියලා හිතනවා. මේකට ඇලෙන්නේ, මේක හොඳයි කියලා හිතන්නේ, මේක සත්‍යයේ කියලා හිතන්නේ. එහෙම හිතනවා නම් ඒ තුළ මේ දුක්ඛ සමුදය සත්‍ය කියන්නර වෙනවා. මේක උද සංස්කාර ගොඩක් එයා ඒක ඒකේ පාඩේ එක ඇති වෙනවා ඒකේ පාඩේ නැති වෙනවා මේකෙන් මට මොකෝ කියලා හිතන්නට පුළුවන් ශක්තිය අවංකවම හදවත තුලින් තියෙනවානේ මේ කය ඔය කයේ පාඩිය පැදෙන්න මට මොකද මේකේ නාචුණත් එකයි ඇතුළුණත් එකයි බිම්බුණත් එකයි මේක කෙට්ටුණත් එකයි මහත් උණත් එකයි රැලි ගහනත් එකයි මේවා මොකද කියලා මට මොකෝ කියලා හිතන්නට පුළුවන් අවංකවම හිතන්නට පුළුවන් සත්‍ය නිකන් මේ ඉස්සාවට රවට්ට ගන්න එක නෙවෙයි මම මේ කතා කරන්නේ. එහෙමනම් ඒක පිළිබඳව රූපය පිළිබඳව තමන්ගේ රූපය පිළිබඳ කිසිම එන්නේ මේ සංහාය සංහාවක්වත් හිත කෙලෙස් ධර්මයක්වත් දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමක්වත්. අපි හිතමු මේක රූපයට යම් කිසි දුකක් ගෙන දෙනවයි කියලා. ඒ දුක ගෙන දෙනකොට මිනිස්සු මේ මම දුක් විඳිනවා මගේ දුක කියලා හිතාගෙන මේ දුක අල්ලාගෙන උපාදාන කරගෙන ඉතින් විවිධ ආකාරයෙන් පසංගෝධ ධර්ම ඇති කරගෙන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක කරනවා. සංසාරේ දිගින් දිගට යනවා. ඉතින් මේවා ගමනට දුක් වේදනාව කියන මේක සංස්කාර ධර්මයක් මේක කයේ ඇති මගේ එකක් නෙවෙයි. මේ හේතුන් නිසා ඇති වෙනවා හේතුන් නැති වෙන ඵලයක් හේතුන් නිසා ඇති වෙන ඵලයක් හේතුන් නැති වෙනකොට මේ ඵලය නැති වෙනවා මේක හුදු සංස්කාර ධර්මයක් කියලා හරියට තේරුම් ගන්නට පුළුවන් නම් ඒ මොහොතේම ඒ පිළිබඳව පවතිනා වූ දුක්ඛ සමුදය සත්‍ය ජනිත වීමේ ශක්තිය නැති යනවා. ඒක මේ ස්ථාවර වශයෙන් තාවකාලික වශයෙන් හරි නැති වෙනවා. ඒක නිසා මේ විදිහට මේ සියලුම දේවල් සංස්කාර වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන් සංකේ තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා දුක්ඛ සමුදය සත්‍යයේ ක්‍රියාත්මක වන ප්‍රබලතාවයෙන් බොහෝ දුරට මැඩලන්න සම්පූර්ණයෙන් නැති කරන්නට පුළුවන්. එතකොට අපි ඇහැට ඒ 10ක් ඉන්නේ ඇහැට වගේම කනට ඒ 10 තියෙනවා. නාසයට 10 තියෙනවා දිවට ඒ වගේ ශරීරයට මනසට ඒ සෑම තැනටම 10 10 වෙනවාම ඉන්ද්‍රිය හයෙන් 60 පොලක් විලක් ප්‍රකාශ වෙනවා මේ විදිහට හරියට තේරුම් ගත්තාට පස්සේ Tamanට මේව ඔක්කොම සංස්කාරය වෙන මොකක්වත් මෙතන ලෝකේ නැහැ කියන අවබෝධය ඇති වෙනකොට මේ සංස්කාර ඔක්කොම අනිත්‍යය දුකය අනාත්මය කියලා අවබෝධය මේ මුළු සංස්කාර ලෝකෙම නිවෙනවා. මේක ගිහිල්ලා නිකන් හුදු දැනීමක් පමණක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ වෙන මොකක්වත් නැහැ. හිත නිසල වෙලා මේ ශාන්ත වෙලා, තැම්පත් වෙලා නිකන් කියන වාගේ සංගයක් වගේ නිකන් දැනීමක් තියෙනවා. මේ දැනීම පවා සංස්කාරයක් කියලා සංවිස් ගන්නවා. ඒ දැනීම පවා හුදු සංස්කාරයක් වෙන මොකක්වත් නෙවෙයි. එතනක් තියෙනවා ඒ දැනීම පවස්න අවස්ථාවේදී සංස්කාර ධර්ම ඇතිවීමේ හේතු ටිකක්. විශේෂයෙන්ම Tamanගේ රූපස්කන්ධයේ ජීවත් වීමේ ශක්තිය තිබෙන නිසා ඒ ජීවත් රූපස්කන්ධයේ ජීවත් කරවීමේ ශක්තිය උදා කර දෙන කම්ම ශක්තිය පවත්නා නිසා විශේෂයෙන්ම නාමස්කන්ධයේ පැවැත්මට උපකාර වන ආකාරයෙන් රූපස්කන්ධයේ උපයෝගීව පවත්නා නිසා මේ කියපු අන්තිම නාම ධර්මයේ සියුම් වූ නාම ධර්මයේ පවතිනවා ඒ රූපය සංස්කාර ධර්මයක් මේ හා සම්බන්ධ වස්නාව නාමය සංස්කාර ධර්මයක් කියන අවබෝධය ඇති වෙනවා ඉන්නේ. එහිදී මේ සංස්කාර තිබෙන තාක්කල් දුකින් මිදෙන්නට පුළුවන්කමක් නැහැ. සංස්කාර විරහිත භාවයෙන්ම සාන්තයි සංස්කාර විරහිත භාවයෙන්ම සැපයි කියන අවබෝධය ඇති වෙනකොට නිවනට සිතපත් වෙනවා. එහිදී පැහැදිලිවම දකින්නට ලැබෙනවා මේ සංස්කාර නිරෝධය කියන එක අත්දකින්නට පුළුවන් වන්නේ රහත් වෙලා පෙන්වන පාන අවස්ථාවේදී පමණයි කියන කතාව. අනිත් සෑම අවස්ථාවකදීම සංස්කාර නිරෝධය කියලා අපි කතා කළාට ඉතා සියුම් සංස්කාර ධර්මයක් ඉදිරිය. අපි නිවන ගත්තත් නිවන සංස්කාර ධර්මයක් වශයෙන් මෙහිදී අවබෝධ කරගත යුතුයි. මෙයයි බය වෙන්නට එපා මේ නිවන සංස්කාර ධර්මයක් කියලා මම කියමු කතාව අහලා. මම නිවන අපි හිතමු පරිසම්පදින කෙනෙක් සම්වාදිනා කියලා. ඒ ඵල සමවලට සමාදින විට දැනීමක් පවතිනවා. නිින්ද කියලා නෙමෙයි. ඒ දැනීම සංස්කාර ධර්මයක්. ඒ කියන්නේ සංස්කාර ධර්ම වල ස්වરૂපය තමයි අනිත්‍ය දැනෙන්නේ. ඒ හැම සංස්කාර ධර්මයක ලක්ෂණ තුනක් තියෙනවා. තීනමානිකයේ සංගතස් සංගත ලක්ෂණානි ගතමානි තීනි මේ සංඛාර ධර්ම වල ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති පයෝ පඤ්ඤායතෝ. හිතස්සඤ්ඤ තත්සම්පඤ්ඤායති. ඉපදීමක් තියෙනවා. ඒ පවතින දේ පිටස් අඤ්ඤපත්තා වෙනස් ස්වરૂපයකට පරිවර්තන වීමක් තියෙනවා. ඊළඟට වයෝ පඤ්ඤායති වැයවීමක් නැති වීමක් තියෙනවා. අපි ඉතින් මේ පරිසමෝතේ ඉන්නකම් නිවන සාන්තයි ප්‍රණීතයි කියලා නිවන් රසයේ ඉන්නවා. ඒක පරිසමෝතේ කාලේ ඉවරලා ගිය ගමන් ආන්න පරිසමෝතේ ඉවරයි. ඒකට ඒක අනිත්‍යයට බඳුන් වන ධර්මයක්. නිත්‍ය ධර්මයක් නෙවෙයි. වර්ගා හිතන්නට එපා මේක මේ නිත්‍ය දෙයක් කියලා. අනිත් එක එතෙන්දි තියෙනවා නාම ධර්මයක්. හිත තුළ තියාගන්න. මේ නාමය සංස්කාර ධර්මය. මේ සියල්ලම සංස්කාර ධර්ම නිරුද්ධ වන්නේ අන්තිම ජනකදී නෙවෙයි රහත් වූ කෙනෙක් පින්වම් පාන අවස්ථාවේ. ඒ පින්වම් පාන අවස්ථාවේ දැන් මා කිව්වා අන්තිමට ඉතුරු වෙන්නේ සියුම් දැනීම් මාත්‍රයක් තිබෙනවා කියලා මේ සංස්කාර ගැන හරි අවබෝධයක් ඇති වෙලා බාහනා කරනකොට. ඒ අන්තිමට ඉතුරු වෙච්ච සංස්කාර ධර්මයේ පවර්ණා හේතුන් දකිනවා. කර්ම සබ්දෙන් ආදී. එතකොට මේවා හුදු මම නෙවෙයි මගේ නෙවෙයි හුදු හේතුන් නිසා පවත්නා වූ ස්වාභාවික ධර්ම මාත්‍ර සංස්කාර ධර්ම. ඒක ස්වාභාවික වශයෙන්ම මේක මරණයටපත් වෙනවා. ඒ ස්වභාවික වශයෙන් මරණයටපත් වෙනකොට මේ කය මැරෙනවා. ඒ කය මැරී යනකොටම ඒ කයේ එල්ලී පවත්නා වූ මේ අවසානිතාන සියුම් සිත ස්වභාව වශයෙන්ම නිර්දේශ මේ නිරුද්ධ වෙනකොට නැවත තැනක ගිහිල්ලා එල්ලෙන්නට හැකියාවක් නැහැ හේතුව මොකද මේවා ඔක්කොම අපේ සංස්කාර කියලා සිදෙන් අත්හැරලා තියෙන නිසා මේවා නැවතනක එල්ලෙන ආකාරයක් Tamanට තේරෙනවා මේවා මම කියලා හිතානේ කියනනම් මගේ කියලා හිතානේ කියනනම් මේවට ආශාව ඇති වෙලෙන් කියනනම් ජීවත් වීමේ ආශාව තිබෙනවා එතකොට සිතේ දිගින් දිගට ක්‍රියාත්මක වීමේ ක්‍රියා දිගින් දිගට සිත ගලා යන ශක්තිය ඇති වෙනවා ඒ කියන්නේ අපි යම් කිසි මේ Tamanගේ අංගාරී සිත හරි ලෝකේ කවදයක් හරි අරගෙන මේක මමයේ මේක මගේ මේක හොඳය මේක කෙරේ උපාදානය ආදී දේවල් ඇති කරගෙන ඉන්නවනම් සිත ඒ අරමුණ ඔස්සේ නැවත නැවත ක්‍රියාත්මක වෙමින් උපදෙකෙදී නැති නැති යන මේ අවස්ථාවේදී මේ සියලුම සංස්කාර ධර්ම මෙලෙසින් සංස්කාර වශයෙන් අවබෝධ කරගෙන අයින් කළාට පස්ව සිත නිසල වෙනවා ඒක නිසා ඒ නිසල වූ සිත තුළින් නැවත නැවත සිතිවිලි ගෙන දීමේ ශක්තිය නිරුද්ධ වී යන නිසා අර අන්තිමට ස්වාභාවික ධර්මයක් වශයෙන් කය නිරුද්ධ වෙනවා ඒ කය නිරුද්ධ වෙනකොට මේ සිත නිවෙනවා ඒ සිත නිවෙනකොට සියලුම සංස්කාර නිවි යනවායි කියන අවබෝධය ඇති වෙනවා සම්පජානස්ස පවත පරිආදානි පඤ්ඤා පරිනිබ්බාණ ඥාන කියලා මේකට ප්‍රකාශ කරනවා නුවණක් මේ පවස්නාව සියලු ධර්මයන්ගේ නැති වියම් දක්නා නුවණට පින්නම් පෑමේ නුවණේ කියලා ප්‍රකාශ කරනවා කියන එකයි ඊළඟ අදහස මේ විදිහට මේ සංස්කාර පිළිබඳ අරගෙන විශයන්තමින් භාවනා කළොත් එහෙම විශිෂ්ටතම ප්‍රතිඵල ලබන්නට පුළුවන්. තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට අනුව තමන්ගේ සමාධි මට්ටමට අනුව ඒවා ලබන්නේ. ඒක නිසා අපි මේ මුල ඉඳලා මේ දක්වා තිබු කතාවල කෙටි සාරාංශය නැවත ප්‍රකාශ කරන්න. එතකොට පුළුවන් වේවි මේ ඇයට මේක ප්‍රායෝගික වශයෙන් සත්‍ය වශයෙන් ක්‍රියාත්මක කරලා අත්දකින්නට. මේ සියලුම සංස්කාර අනිත්‍ය දුක අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා විමසීමෙන් තමයි අපි නිවන් අවබෝධ කරගන්නේ. ඒක නිසා මේ සංස්කාර කියන්නේ මොකක්ද කියලා අපි භාවනාවතරින් අත්දකින්නේ කියන එකයි අපි කර්මයෙන්ම කියේ. ඒ සංස්කාර කියන එකට අපේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය ගන්නට පුළුවන්. නැත්නම් චක්කු ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පත් ආදී කරුණු 10ක් අපි ප්‍රකාශ කළා. ඒ 10 ඒ වගේම සෝත් කනට නාසයට දිවට ශරීරයට ඒම ආය ගන්න පුළුවන්. මෙතන ආයතන ගණන් අපි කතා කරන්නේ. ආයතන 6 පිළිබඳව. ඒ ආයතන අඩ ගන්නට පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතු මේ ඔක්කොම සංස්කාර වශයෙන් දකින්නට පුළුවන්. ලෝකයේ දෙහි හැම පණයි සත්‍යම කර්ම සංස්කාර වශයෙන් දකිනවා. ඒ වගේම සියලුම අජීවීවත්වන සංස්කාර වශයෙන් දකිනවා. මේ සියලුම සංස්කාර ධර්ම හැම මොහොතක් පාසාම ඇති විය තියෙන නැති නැති යනවා කියන දකින්නට මුළු විශ්වයම එකම දූවිලි ගොඩක් දැස අපි බලාගෙන සිටිනවා වගේ. අහසේ දූවිලි ගොඩක් තියෙනවා නම් මේ දූවිලි ගොඩවල් දැස අපි බලාගෙන සිටිනාසේ හදවතට වැටෙනවා මේ ලෝකයේ ඔක්කොම සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැති කොතනද ගැටෙන්න තියෙන්නේ කොතෙන්ද කොතනද ඇලෙන්න තියෙන්නේ කිසි තැනක ඇලෙනවා නම් කිසි තැනක ගැටෙනවා නම් එතන තියෙන්නේ මූලිකම හැරෙන්න මොකක්වත් නෙවෙයි නේද කියන අවබෝධයක් තියෙන්නේ තමාගේ සිතට ඇති වෙනවා. මේ විදිහට මේ සංස්කාර විදිහට ආරාගෙන බලනොත් මේවා අනිත්‍ය වශයෙන් සහ කිසිතැනක සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැති වශයෙන් අවබෝධ වෙලා අනාත්ම ලක්ෂණය දැක්කාට පස්සේ සම්පූර්ණයෙන් සිත නිවි යන්නේ නැත්නම් එහිදී මේ සංස්කාර ධර්ම ඔක්කොම දුකක් වශයෙන් දකින්නට කියලා ප්‍රකාශ කරනවා. එහිදී මේ ලෝකයේ තියෙන සෑම සංස්කාරයක් වලින්ම තමාට දුකක් ඇති ගිය හැකි බව, ඇති කර දිය හැකි බව අවබෝධ කරගන්නට ඕනේ. එසේ ඒ සියලුම සංස්කාර දුකක් ඇති කර දෙනවා නම් මේ සියලුම සංස්කාර දුක්ඛ සත්‍යය කියලා මුළු විශ්වයම දුක්ඛ සත්‍යයෙන් වසා දාන්නට ඕනේ. ඊට පස්සේ මේ දුක්ඛ සත්‍යයේ මුළු විශ්වයම වැසී ගියාට පස්සෙ මේ දුක්ඛ සත්‍ය ක්‍රියාත්මක වන්නේ තමන්ගේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම පවතින තිනා පමණයි බාහිර සංස්කාර තියෙන නිසා නෙවෙයි. ඒක නිසා මේ සමාගයේ ජීවිතයේ පැවැත්ම මේ කාන්ත වශයෙන් දුකක් කියලා අවබෝධ කරගෙන මේවා අනිත්‍යයි දුකයි අනාත්මයි මේවා අසාරිමයි කියලා අතහැරියට පස්සේ සුද්ධ ස්වයං වෙනදී යනවා. සමාධියේ දායම් භාවනාවේ දිනු මට්ටමට අනුව මේ අවස්ථාවේදී නිවනට පිටපත් ගන්න පුළුවන්. අන්තිම වශයෙන් අපි කතා කළේ මේ ඔක්කොම දේවල් අත්හැරියට පස්සේ සිත තාම සියුම් දැනීමක් බවට පත් වෙන අය සියුම් දැනීම පවා තමන්ගේ රූපස්කන්ධයේ පැවැත්ම මත එල්ලී පවත්නා වූ නාම නාම සංස්කාරය මේ රූපය සංස්කාරය නාම සංස්කාරය කුදු මමිකෝ මමේ දෙයක් මේ ස්වභාව ධර්ම මේ ස්වභාව ධර්ම ස්වභාවයෙන් නැති වී යන මොහොතක් වෙනා මෙන්න මේ විදිහට මේක නැති වෙනකොට මේ සංස්කාර නාම සංස්කාර රූප සංස්කාර දෙකම සබ්බේ සංස්කාරා සීලෝ සංස්කාර නිබ්බ යන අවස්ථාව තමාට පැහැදිලිව නුවණින් දකින්නට පුළුවන්කම ලැබෙනවා තමයි ඒ අවස්ථාවට සිතපත් වෙනවා කියලා මා කියන්නේ එතන නුවණින් දකිනවා. ඒ නුවණට අපි කියනවා සංකජාන ස්වභාවස පරියාදාන පඤ්ඤා පරිනිබ්බාන ඥානං කියලා. මේ ලෝකේ පවතින වූ සියලුම ධර්මයන් නිරුද්ධ වී යාම දැකීමේ නුවණට මම කියනවා ඒ මහන්නේ පරිනිබ්බාන ඥානය කියනවා කියලා කියලා කියන එකයි ඒකේ අදහස මේක තේසත්‍ය ඥානවල තියෙන එක ඥානය. ඥාන හැට ඇදෙන එක. ඒකට මේ දක්වා කියපු කර්ම වලට විසාරාංශය. ඒකයි ඒ අනුව පිළිපදව මේ ඇයට මේ සංස්කාර විරහිත නිර්වාණයට හේතුවක් කරගෙන නිවනින්ම සංසීමට වාසනාව සතුටුදා වේවා කියලා ආශිර්වාදනය කරලා මේ දේශනාව පිළිම කරනවා. දෙවියන් දෙපෙන් දෙන්න ආකාශන්තා නිම්මතා දේවානාංගා මහිද්දීකා පින්නන්තං අනුමෝදිතා ජනන්දක්